ඊළඟට සිරෝමි මහත්මිය. දරුවන් කරන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් භාවනාවකදී අපි ආනාපාන සති භාවනාව ගත්තාම මේ එතනදී අපේ මානසිකාරය මානසිකාරයයි ප්‍රකීර්ණක චරිතයක් වෙන විතක්කයයි අතර එතන එක සමාන බවක් පේනවා වගේ නේද ස්වාමීන් වහන්සේ එතන ඒ වෙනස දැන් දැන් මානසිකාරයේදී සිතට චෛතසික ධර්මයන්ට අරමුණු ගැනීම සිහි කර දීමක් සිද්ධ කරනවා. ඒතර චුට්ටක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? එතන දැන් විතක්ක චෛතසිකයෙන් කරන්නේ යලි යලි ආරම්මණය වෙත නැවත නැවත යොමු කරන එක. දැන් මේ මානසිකාර චෛතසිකයෙන් ඊට අදාළ අරමුණ වෙත යොමු කරනවා මිසක් එම අරමුණම නැවත නැවත ගත යුතුයි කියලා නියමයක් නැහැ. මානසිකාර චෛතසිකයේහිදි කරන්නේ ඒ ඒ මොහොතේ ගන්නා අරමුණ වෙත චිත්තචෛතසික ධර්ම ටික යොමු කරන ගතිය පමණයි. නමුත් විතක්ක චෛතසිකයෙන් එම අරමුණෙන් ගිලිහෙන්නට නොදී යලි යලි ඒ අරමුණ වෙතම අර සියලුම චිත්ත වීති යොමු කරනවා. එතකොට මනෝද්වාරික වශයෙන් අපි හිතමුකෝ දැන් මනසින් අපි කසින නිමිත්තක් ගත්තා කියලා. එතකොට කසින නිමිත්ත මුලින් චක්කුද්්වාරයෙන් ගන්නවා. ඊට පස්සේ මනෝද්වාරයෙන් අපි ඒක පුරුදු කරගන්න. පුරුදු කරගත්තන් පස්සේ දැන් මනසට ඒක දැනෙනවා, පෙනෙනවා. කසින නිමිත්ත හැටියට. ඊට පස්සේ ඒ කසින නිමිත්ත සිහි කරන එහිම නැවත නැවත සිත පවත්වන්නට අර මනෝද්වාරික වශයෙන් ක්‍රියාත්මක හැම චිත්ත වීතියකටම අර අරමුණම තම යොමු කරන. ඒකෙන් ගිලිහෙන්නට නොදී. එතකොට විතක්ක චෛසිකෙන් කරන්නේ එහෙම කටයුත්තක්. දැන් මේ මානසිකාර චෛසිකෙන් එම අරමුණ එහෙම යදවීමක් කරනවා කියලා නියමයක් නැහැ. චක්කු ద్వාරයෙන් අරමුණ ගන්නවා නම් ඒකට යොමු කරනවා සෝත ద్వාරයෙන් අරමුණ ගන්නවා නම් ඒකට යොමු කරනවා ඝාන ద్వාරයෙන් නම් ඒකට ඒ කොහෙන්ද ගන්නේ ගන්න අරමුණ ගන්නට සහාය වෙන ගතිය තමයි එතන තියෙන්නේ. තේරෙනවද ඒක වෙනස? හොඳයි තේරුම් නැත්නම් නැවත අහන්න.